ඉතින් අපි මේ ධර්ම දානමය පින්කම් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන්නේ. ධර්ම දේශනාමය පින්කම්. සියලු ලෝක සත්‍යයේ යහපත පිණිස. සියලු ලෝක සත්‍යයේ අභිවෘද්ධිය පිණිස, දියුණුව පිණිස. සැනසෙල්ල පිණිස. ඒ කථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරවදාල් ඒ උතුම් මග නිර්වාණ මාර්ගය විසුද්ධි මාර්ගය ඔස්සේ ඒ නිවන අවබෝධ කරන ආකාරය අපි පැහැදිලි කරමු. දැන් අපි දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. පිරිසිදු වීම හතරක් මීට කලින් දේශනා කළා තියෙනවා. හොඳටම පිරිසිදු වීම. පළමුවෙන්ම සීලය. හොඳට පිරිසිදු වීම. දෙවෙනි එක චිත්ත විසුද්ධිය. හිත බොහොමත්ම පිරිසිදු. නීවරණ ක්‍රියාත්මක වෙන්නේ. සදාංග වශයෙන් නිස්කම්බන වශයෙන් නීවරණ ක්‍රියාත්මක වෙන්නේ. ඒ චිත්ත විසුද්ධිය. ධිට්ඨි විසුද්ධියේදී අපි කොටස් වලට කැඩුවා වෙන් කරා විවිධ ආකාර. කොටස් 10 ගානකට වෙන් කරත් අපි අවබෝධය සඳහා 201ක් වෙන් කරගත්තා. ඒ 201 පරීක්ෂා කරලා බැලීම භාවනාව. මේ භාවනාව තුළින් මේ කරුණු 201 අපි පරික්ෂා කළ බැලුවා. අපිට හම්බුණා සංක්ෂිප්ත කළ ගත්තාම කොටස් දෙකක්. නාමංච රූපංච. සිත හා සිතවිලි වලට ඇතුළත් කරන්න පුළුවන් ඒව නාම ධර්ම. අනිකුත් සියලුම ධර්මයන් රූප ධර්ම. සුද්දාස්තික කලාව. මේ කොටස් දෙකට විතරයි බෙදන්න පුළුවන් කියන කාරණය අපි ධිට්ඨි විසුද්ධියේදී ඇති කරගත්තා. ඊට පස්සේ අපි කාංකා විතරණ විසුද්ධියෙන් බැලුවා ඒ නාම රූප දෙක ඇති වෙන හේතු. ඒ හේතු බැලුවා. විවිධ පැති වලින් විවිධ ආකාරයෙන් බැලුවා. සිතහා සිතුවිලි ඇති වෙන හේතු හෙව්වා. සතර මහා ධාත්වය සුද්දාස්තක කලාපයන් විවිධ හැඩයන්ගෙන් යුක්තව අපිව මුලා කරලා තියෙනවා. ඒක රවට්ටලා තියෙනවා. විවිධ වර්ණ ගන්න, විවිධ හැඩතල හදලා, විවිධ ආකාරයෙන් විවිධ විදිහට අපේ මනස දැහැ ගන්න පුළුවන් ආකාරයට ඒවා සකස් කරමු. අපි ඒවට අහු වෙන්නේ නැත්නම් අපේ නාම රූප ධර්මයන්ගේ හේතු හේතුන්ගෙන් හටගන්න බව මනාව විස්තර කළා ඔයත් ඒව ඇහුවනම් මනාව පැහැදිලි හේතුන්ගෙන්ම හටගන්නේ. නිවන හැර අනිත් සියලුම ධර්මතාවයන් හේතුන්ගෙන් හටගන්නේ. ඒක හැමමම තමයි. ඒ සහතිකයි. ඒක පැහැදිලි කරගත්ත අපි ඒක තේරුම් ගත්ත අපි ඉන්පස්සේ ආවා මග්ගමග්ග ඥාන දර්ශනය සිද්ධි. ඒක පිළිවෙලින් එන ගමන. සීල විසුද්ධි, චිත්ත විසුද්ධියට උපකාර කරගත්තා. චිත්ත විසුද්ධිය දික්ඛි විසුද්ධියට උපකාර කරගත්තා. දික්ඛි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධියට උපකාර කරගත්තා. දැන් කාංකා විතරණ විසුද්ධිය අපි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට උපකාර කරගන්නවා. දැන් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. නිවැරදි මග යනවද නොමග යනවද? අපි තෝරගන්න ඕනේ නිවැරදි පාර. නිවැරදි මග. ඒ නිවැරදි මඟ නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එන අවබෝධයයි. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මය දුකයි. සියලු සංස්කාර ධර්මය අනාත්මයි. කියන්නේ මන අවබෝධය. නිවැරදි අවබෝධය. ඒ අවබෝධය ස්ථිර වෙන්න ඕනේ. ඒක වැනෙන්නේ. වෙලාවකට අපි කල්පනා කරනවා අනිත්‍යයි කියලා. දුකයි අනාත්මයි කියලා කල්පනා කරනවා. කයි මොහොතකින් වෙනස් වෙනවා. අනිත්‍ය දේවල ශ්ලෝකයක්. සැප දේවල ශ්ලෝකයක්. ආත්ම දේවල ශ්ලෝකයක්. එහෙම ගත්තයි ලෝකේ අනන්තයි. නිත්‍යයි කියලා ගත්තයි. සැපයි කියලා ගත්තා ආත්මයි කියලා ගත්තා ලෝකේ ඉන්න ගොඩාක් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. හොඳයි. එහෙනම් ලෝකේ ගොඩාක් දෙනා නිට්ටයයි කියලා දාගෙන තියෙනවා අපි පරීක්ෂාව තුළින් හොයාගන්න ඕනේ අනිත්‍යද කියලා. එයාලා නිට්ටයයි කියනවා අපි බලන්න ඕනේ ඒක නිට්ටයද අනිත්‍යද කියලා. එයාලා කියනවා බුදුරජාණන් වහන්සේ ඇරමේ අනිකුත් දික්ක ගැන කියන්නේ අන්නයි කියනවා නම් සපයි කොට ඇති දෙයක් තියෙනවා ලෝකේ. එහෙම කියනනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකයි කියලා. එහෙනම් අපි බෙදලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක හරියද? නැත්තම් මේ අය කියන එක හරියද? පරීක්ෂා කරන, විභාග කරන, බෙදලා බලන. සමහර අය කියන ආත්මයක් තියෙනවා. එදත් අදත් තියෙනවා. ආත්මයක් තියෙනවා. භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආත්මයන් අනාත්මයි. අනිත්‍යයි අස්තිරයි සාවකාලිකයි. නිට්ටය ස්ථිර සදාකාලික දෙකට දෙකට ආත්ම කියනවා. සමාගි කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ තියෙනවනම් ඒකට ආත්ම කියනවා. අපි පරීක්ෂණය තුළින් හොයාගන්න ආත්ම ධනාත්ම කියන්නේ. ඒ කරන පරීක්ෂණයට භාවනා කරනවා. ඒ කරන පරීක්ෂණය ඒ භාවනාව විදර්ශනා භාවනාව. විශේෂ දර්ශනය. හොඳයි බලමු අපි අනිත්‍ය දුක් අනාත්මද නිට්ටයයි සැපයි ආත්මයි කියන කරුණු විභාග කළා අපි පසුගිය සතිවල ඇස කන පිළිබඳ විභාග කළා. අපි අද එකක් එකට එකතු කළා ගන්න. නාසය දිව. හ්ම්. ප්‍රනාස්ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඥාත පරිඥා, තීරණ පරිඥා, ප්‍රහාණ පරිඥා. ඥාත පරිඥා. මොවනි දැනගතියි. මොකද? රූපයේ තියෙන දැන් නාස්යයිති රූපේට. රූපේ තියෙන බිඳෙන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇතිව නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒ රූපේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒ රූපේ තියෙනවා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා තමන් නිවැරදිව පරික්ෂණය තුළින් හොයාගෙන ස්ථිර කරගත්තා නම් ඒක තීරණ පරිණය. තීරණය කළා වූ හරි අනිත්‍ය දුක්ඛ අනාත්මයි. තමන් තීරණය කරනවා. ඒ කියන්නේ එකයි වෙනස් වෙන්නේ. වෙනස් වෙන්න බෑ. ඒකට කියනවා තීරණ පරිඥා. අනිත් එක ප්‍රහාණ. ප්‍රහාණ පරිඥා කියලා කියන්නේ අර නිත්‍ය ස්වභාවය සහ මුලින් අයින් කළා. නිත්‍යයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටියේ ස්වභාවය සහ මුලින් අයින් කළා. සපයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටිය ස්වභාවය අයින් කළා. ප්‍රහාණය කරනවා කියන්නේ. ඒ කියන්නේ සදාටම අයින් කළා. ප්‍රහාණය. ආයෙ එන්නේ ආයි දැන් සිතට අනුගත වෙලා තියෙන්නේ සිතේ සටහන් වෙලා තියෙන්නේ සිතේ නිවැරදිව පිහිටලා තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ප්‍රහාණය කරනවා අනිත්‍යයි කියලා සිතට අනුගත වෙච්ච තැන නිත්‍යයි කියලා තියෙන සිතවිල්ල සාමුලින් අයිනවා. දුකයි කියලා අවබෝධ වෙච්ච ස්ථාවර වෙච්ච ඒ මනස සනිට්ඨහන් වෙච්ච සිත ස්ථිරව පිහිටපු ඒ සිතවිල්ල ඒක තමයි ගන්න අර තීරණය තුළින් හරි දුකයි. එන සපයි කියන එක අපි ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරනවා කියන්නේ අයින් කරනවා. සපයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටියනම් යම්ද. මෙච්චර කල් හිතාගෙන හිටියනම් ආත්මයි කියලා අපි තීරණයක් ගත්තා. හොයලා බලලා පරීක්ෂා කරලා අපි තීරණය කළා අනාත්මයි. එහෙනම් ආත්මය කියන එක මනසින් වයින් වෙන්න ඕනේ. සදහටම වයින් වෙන්න ඕනේ. එහෙනම් කොහොමද ඒක කරන්නේ? පරීක්ෂණ හොයාගන්න. දැන් අපි ගත්ත එකට. නාස්‍ය ඉදිවයි ගත්ත දෙකම එකට. මේ දෙකට මේ ධර්මතා දෙකට කියන්නේ රූප කියලා. රූප කියන්නේ සතර මහා භූත. සුද්දාස්තක කලාපේ. නාසයයි, දිවයි, සුද්දාස්තක කලාපේ. නාසය කියලා සම්මුති වචනයක් යොදාගත්තට මේක නිර්මාණය කළේ කලාප සමූහය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, උද. එයාට තමයි මේ නාසය ක්‍රියාත්මක වෙන්නේ දිවේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍යය කියලා. මේ අනිත්‍ය වෙන්නේ කොහොමද? අනිත්‍යයි වෙන්නේ ආයශ චක්ෂණ 17ක් නිසා. චිතක්ෂණ 17ක් තමයි මේකේ පැවැත්ම තියෙන්නේ. ඒතර චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි ඒක අපට පෙන්නනවා තියෙන බව. පවතින බව. තියෙන බවක් පවතින බව පෙන්නනවා නාම ධර්ම දෙකකින් හා රූප ධර්ම දෙකකින්. නාම ධර්ම දෙක තමයි කර්මයයි සිතේ ප්‍රවෘත්තියයි. හිතේ ප්‍රවෘත්තිය නාම ධර්මයක්. කර්මය කියන්නේ නාම ධර්මයක්. නාම ධර්ම දෙකක්. සීත උෂ්ණ හා ආහාරය රූප ධර්ම දෙකක්. සීත උෂ්ණ සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්. ඒක නිසා රූප කියනවා. ආහාරය සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන් රූප කියනවා. එහෙනම් රූප ධර්ම දෙකක් හා නාම ධර්ම දෙකක් නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙන අර චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා ඒක ඒ නැති වෙන ධර්මතාවයන් ඉදිරියට ඇදගෙන යන්න නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා දැන් අපි හොයනවක පටන් ගන්නකම් ක්‍රියාවක් යම් තැනකින් පටන් ගන්නද මේ භවයේ ප්‍රතිසන්දිගත මෞගි ගර්භාෂය එතනින් පටන් ගත්තා පෙර භවය ගැන නෙමෙයි කතා කරන්නේ වර්තමාන භවය මවගේ ගර්භාෂයට ඇතුල් වෙච්ච තැන ඉඳන් පටන් ගත්තා. විඥානපච්චා නාම රූපං. විඥානය දැස්සද යුක්තාණුවේ ක්‍රියාව පටන් ගත්තා. විඥානයේ යුක්තාණුවට සම්බන්ධ වුණා නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. එහෙනම් පටන් ගත්තේ කොහෙද? ප්‍රතිසන්දී ගත්ත තැන. ඒතර ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා මේ මේ භවයේ අවසාන අවස්ථාවට අවසාන චුතිසිතට යනකම්ම ඇති වෙලා නැති වෙනවද? උත්තර කෙටි කාලයකින් විකර්ෂණ 17ක් තුළ. ඇති වෙනවා නැති වෙනවා. නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. ඇදගෙන යන්නේ. ඒ ඇති වෙනස් ඇති වෙනසනේ නැති වෙනවනම් මේ පවතින බව පේනවා. නාස්තික ප්‍රවත්මක් තියෙන බව පේනවා. ඒතොර දිවේ ප්‍රවත්මක් තියෙන බව පේනවා. ඒතකොට ඒ ඇදගෙන යන්නේ අර රූප ධර්ම දෙකක් හා නාම ධර්ම දෙකෙන් ඇදගෙන එහෙනම් අර ඇති වෙලා ශනේන් චිත්තක්ෂණ 17ක් ඇතුළත ඇතිව නැති වෙනවා නම් බුදුරජාන් වහන්සේ ඒකට ලස්සන වචනයක් කියනවා. උදය වේ. උදේ කියන්නේ හටගන්න. වේ කියන්නේ නැති වෙනවා. එතකොට අර ඊ타මත්ම කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. එතකොට නිත්‍ය හැටියට දැర్శණය වේද අනිත්‍ය හැටියට දැర్శණය වේද? හැබැයි අර ඇතිව නැති වෙන ස්වභාවය මනසට ස්ථාවර වෙන්න ඕනේ. සහතික වෙන්න ඕනේ. අර දැర్శණය තුල. විදක්ෂණ 17ක් තුල ඇති වෙනව නැති වෙනව. හැබැයි ප්‍රවත්මක් තියෙන බව පෙන්නනවා සම්මචිත්ත යුතු ආහාරවල. පෙන්නනවා තියෙන තියෙන තියෙන බව. නමුත් නැහැ. ක්‍රියාවක් තියෙනවා. අතිශය වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවක්. ඒ සුද්දාස්තික කලාපේ ක්‍රියාවක්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එහෙනම් ඇතිව නැති වෙන බව අපේ මනසට හොඳට සහතික වුණොත් නිත්‍ය ලක්ෂණයද ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ අනිත්‍ය ලක්ෂණයද කියන එක අවබෝධ වෙයිද නැද්ද? අන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියුව එක හරිද? මේ භවයේ ප්‍රතිසන්දි ගත තැන ඉඳලා මේ භවයේ අවසාන චුති සිත දක්වාම ඇතිව නැති වෙනවද? හැබැයි මායාවක් විසින් දොරවට්ටල තියෙන මේ මේ තියෙන්නේ නෑ කියන්නේ කොහොමද? විභාග කළ බලපු කෙනාට තමයි මේක නැති බව කියන්නේ. සම්මුතියෙන් හෙවත් ප්‍රඥප්තියෙන් බලන කෙනාට පේන්නේ තියෙන බව. ඒ අවිද්‍යාව. ඒක අවිද්‍යාවයි. විද්‍යාව උපදවාගෙන ධර්මය තුල සිත පැවැත්වීමෙන් කරන පරීක්ෂණය තුලින් ලබා ගන්න අවබෝධය තුල පෙන්වන්නේ නැති බව. ඇතිව නැති වෙන ඇති වෙන ශරණෙන් නැති වෙනවා. ඒ සිතක්ෂණ 17යි අවශ්‍ය. ඇති වෙන ශරණෙන් නැති වෙනවා. ඒතර ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදේ කියන වචනේ. නැති වෙන බව දේශනා කරන වේ කියන වචනේ. දැන් එහෙම එකක් තියනවාද එතකොට? තියෙනවා. නාසයේ දිවෙත් තියෙනවද? අපි අනිත් පසුගිය සතියේ දේශනා කරා. ඇසයි කනයි පිළිබඳ. එහෙනම් ඇතිව නැති වෙන බව අපේ සිතට සාහිතකද? එහෙනම් අනිත්‍ය කියලා අනිත්‍ය දර්ශනය ලස්සන්ට පැහැදිලි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඇස් දෙක පියාගෙන වම් අත උඩ දකුණු අත පියාගෙන මොන තරම් නිමුණුවද මෙනෙහි කළා අනිත්‍යයක් දකින්නේ නැහැ අනිත්‍ය කියන එක දර්ශනයක් අනිත්‍ය ලක්ෂණය දැකිය යුතු එකක් දැන් ඒ උදේවැය හට ගන්න සනේ නැති වෙන බව මනසට හොඳට දර්ශනය වුණොත් ආය අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනේද? ඒක අනිත්‍ය පෙනෙනවද? අනිත් එක එනවා. අන්න බුදුරජාණන් වහන්සේ. ඒතර අපිට පේන දෙයක් නේ අපි සාහිත කරගන්නේ. නොපෙනෙන දෙයක් අපිට සාහිත කරගන්න බෑ. පෙනෙන දෙයක් තමයි අපි සාහිතව. ඔව් මම දැක්කා. මට පේනවා. මේක මෙහෙම වෙනවා. මේක තමයි සත්‍යය. අන්න අනිත්‍ය ලක්ෂණය අපිට ප්‍රකටයි. අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවද යම් ප්‍රමාණයකට? ඒ ප්‍රමාණයට උද්‍යව්‍ය ඥානය වර්ධනය වෙනවා. ඒ අනිත්‍ය දර්ශනය පෙනෙන්න ගත්ත තැන ඉඳලා පේන්නේ නැතිව නැති නැති නැති නැති වෙනව නැති වෙනවා. ඒකට ඒ අනිත්‍ය දර්ශනය තුළ ඇතිව නැති වෙන බව ඒකට කියන්නේ උද්‍යව්‍යහ ඥාන දර්ශනය. උදය හට ගන්නවා. වැය කියන්නේ නැති වෙනවා. ඥාන කිව්ව නුවණට දර්ශනය කියන්නේ දකින්න. උද්‍යව්‍යහ ඥාන දර්ශනය. මේ නාම රූප දෙකේ දැන් හේතුනේ අපි හොයාගත්තේ. දැන් මේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි අපි බලන්නේ. සත්‍ය ගැන නෙමෙයි. නාස්‍ය රූප ධර්මය, දිව රූප ධර්මය. එහෙනම් රූප ධර්ම කියන්නේ සුද්දාස්තික කලා. එහෙනම් අපි බලන්නේ ඒ රූප ධර්මයන්ගේ අනිත්‍යතාවය. සුද්ධලෙගේ අනිත්‍යතාවයක් නැහැ. සුද්ධලෙ නෑ. ලෝකේ නැති සම්මුති ලෝකේ දාගෙන ඉන්නවා. මනස තුල පුච්චලෙක්. ඇඳගෙන චිත්‍රයක් මගෙන් ඇඳගෙන පුජ්‍යලෙක් කියලා දාගෙන. හැබැයි මනස පරමාර්ථයට ආපු ගමන් පුජ්‍යල සංඥාව මනසින් බැහැර හැබැයි මේ බැහැර වීම සහතික වෙන්න ඕන. පුජ්‍යලෙන් නෑම කියන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කිව්වා. පුජ්‍යලෙක් නෑ. සත්‍යෙක් නෑ. නිස්සත්. සත්‍යෙක් නෑ. නිචීව. ජීවයක් නෑ. එහෙනම් ඒතර ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා මේ භවයේ අවසාන ස්ථිතිසිත දක්වාම අරගෙන යන්නේ උදේවහ කියන ඒ ස්වභාවය තුළ නෙමෙයි ඒ තුළ දැర్శණය වෙනවා ඒ තුළ හැබැයි ඒක හොඳට මෙනෙහි කරලා සතියහා යෝනිසෝ මනසිකාරයේ උපකාර කරගෙන හොඳට නිතරම මෙනෙහි කරන්න ඕනේ. නිතර විමසන්න ඕනේ. නිතර කල්පනා කරන්න ඕනේ. නැත්තම් මේ කියන වෙලාවට හොඳට වැටෙනවා, තේරෙනවා. ඒක ආයෙ ගිහිල්ලා අපි නිත්‍ය සංඥාවට වැටෙනවා. සැපයි කියන සංඥාවට වැටෙනවා. ආත්මයි කියන සංඥාවට වැටෙනවා. ඒ තමයි අවිද්‍යාව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න. දැකීම තුළ තමයි සහතික වෙන්නේ. දැන ගැනීම තුළ සහතික කරන්න බැහැ. සහතික වෙන්නේ තමන්ගෙම මනසින් හරියටම දැක්කට පස්සේ තමයි සාතික වෙන්නේ. එදාට සාතිකයි. එහෙනම් මේ භවයේ පටන් ගත්ත තැන ඉඳලා මේ භවයේ අවසාන චිතිසිත දක්වාම ඉපද බිඳිනවා. ඔව්. ඉපද බිඳිනවා නම් ඒ ස්වභාවය පෙරලනව නේද? විපරිණාම. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවා. වෙනස් කරනවා. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. දැන් එහෙම තිබුණද නැද්ද කියලා බලනවා. දැන් ප්‍රතිසන්දි විඥානයේ මෞකසේ බැසගත් තැනදීම තිබ්බ නාසය හා දිවද තියෙන්නේ. එහෙම නැත්නම් වෙන දෙකක්. ඒ දෙකක් නෙමෙයි වෙන දෙයක්කුත් නෙමෙයි. දැන් ඒ දෙක නම් මෙච්චරක් විතර තියෙන්නේ නැහැ. දිවත් එහෙනම් මෙච්චර වෙයි චූටියට තියෙන්නේ. ලදරු වයසේ උඩුකුරුව සයනය කරන චූටි දරුවා. එහෙනම් ඒ නාස්යයි දිවද එහෙම නැත්නම් වෙන නාස්යකුයි දිවකුයි. ද පෙරලි පෙරලි ආපු එකක්. වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි ආපු එකක්ද තියෙන්නේ. වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි ආපු එකක්. ඒ වෙනස් වෙවි වෙනස් වෙවි ඒ ප්‍රවෘත්ති ඒ ප්‍රශ්න තුළ තියෙන උදේවැය නෙමෙයි. ඇතිවීම නැතිවීම නෙමෙයි. එතකොට එහෙනම් අපි නිත්‍යයි කියලා ගන්නවද අනිත්‍යයි කියලා ගන්නවද? සදාකාලික වශයෙන් පැවතුනාද ස්ථිර වශයෙන් පැවතුනාද తాවකාලික වශයෙන් පැවතුනාද අස්ථිර වශයෙන් පැවතුනාද නිත්‍යයි ස්ථිරයි සදාකාලිකද අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකද අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි ඒක තමයි උත්තරේ එහෙනම් අනිත්‍ය අස්තිරයි తాවකාලිකයි නම් පෙරළුවා නම් විපරිණාම ධර්මයක් නම් ඇතිකලේ නিত্য ස්වභාවයෙන් පැවතුනේම නැත්තම් අනිත්‍යයි. හරිද දැන්? පැහැදිලිද කියන එක ගැඹුරුයි ටිකක් හොඳට නොවනේ නිමසන් එහෙනම් අනිත්‍යයි හොඳයි මේ අනිත්‍ය වූ ධර්මය කුංචි පැවැත්මකට එන කුංචි පැවැත්මකට එනවා දැන් තියෙන බව පේන මොහතකට හරි තියෙන බව පේන නාසය අර මානසින් කොච්චර අවබෝධ කරගත්තත් මොහතකට හරි මේ තියෙන බව දිවත් නාසය තියෙන බව පේන ඒක නා කුංචි පැවැත්මකට එනවා හැබැයි වෙයිල જાතියෙන් පෙළුවේ නැද්ද ජාතින් කියන්නේ නැවත නැවත නැවත හටගන්නවා. ඒ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනා වෙනුවට කම්මචිත්ත නාම ධර්ම දෙකක් ආ රූප ධර්ම දෙකක් උපකාර වෙලා නැවත නැවත පහළ කෙරුවේ නේද? ඒකට කියවා ජාති. දැන් ආශ්‍රය හා දිව දිරන්නේ? දිරනවද? ජරා. ඔය සුද්ධාස්ත්‍රක කලාප කොටස් දෙකේම ආබාධාවේ නැද්ද? ව්‍යාධි. අර චිතක්ෂණ 1000ක් තුළ ඇති වෙලා නැති වුණා, විදිලා අතුරු දහන් වුණා, ඒ ක්ෂණික මරණය. ජාති ජරා ව්‍යාධි මරණ. තේන 14. ඔය නාසයේ දිව නිසා යම් අවස්ථාවක ශෝක වෙනවා. කනගාටු, හඬන, වැළපෙන. දුක් දෝමනස් නැති වෙනවා. නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් නෙමෙයිද තියෙන්නේ? නිරන්තරයෙන් පිළීමක් පීඩාවක්. ඒක සැපයට පක්ෂද දුකට පක්ෂද? නිරන්තරයෙන් පෙළෙන ස්වභාවය, නිරන්තරයෙන් පීඩාවටපත් කරන ස්වභාවය සැපයට පක්ෂද දුකට පක්ෂද? ඒ නිසා දුකයි. සැපයට නෙමෙයි පක්ෂ. දුකටයි පක්ෂ. ඒ නිසා දුකයි. හොඳයි. දැන් අපි හිතනවා මේක අනේ පෙළන්න එපා මේක මහ වදයක් නේ. මේ පීඩාවක් නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. පෙළනවා මේ පුංචි පැවැත්මකට එනවා. පැවැත්මකට එන්න එපා කියවට අහන්නෙත් නෑ. පුංචි පැවැත්මකට එනවා. ආපු එක ඒ විදිහට පවතින්න කියවට අහන්නෙත් නෑ. ශනේන් බින්දෙනවා. ඒතර බින්දිලා අතුරුදහන් වෙන්න එපා කියවට අහන්නෙත් නෑ. ඒතර මේක ජාතියෙන් පෙළන්න එපා කියවට අහන්නෙත් නෑ. ජරාවෙන් පෙළන්න එපා කියවට අහන්නේ නෑ. ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. පෙළන්න එපා කියවට අහන්නේ නැහැ පීඩාවට පත් කරන්න එපා කියවට අහන්නෙත් නැහැ දැන් එහෙම අපි කිව්වොත් අහයිද? ජාතියෙන් පෙළන්න එපා, ජරාවෙන් පෙළන්න එපා, ව්‍යාධියෙන් පෙළන්න එපා, මරණයෙන්, ශෝකයෙන්, කනගාටුවෙන්, ඇලීමෙන්, දුක් දෝමනස්යන්ගෙන් මේ සුද්දාශ්‍රක කලාප පෙළන්න එපා, පීඩාවට පත් කරන්න එපා කියලා අපි කිව්වොත් අහයිද? කිව්වොත් අහනවනම් ආත්මයි. අපට හිතලා හෝ කියලා හෝ හයියෙන් කෑ ගහලා කියලා හෝ කාට හරි කියවලා හරි කියලා හරි පාලනයක් ගන්න පුළුවන් නම් ආත්මය. කාට කියලාද මේක පාලනය කරගන්න තියෙන්නේ? පුළුවන්. වෙන ආයතනයකට බාර දීලා එද්ද දැන් සමහර දේවල් Tamanට පාලනය කරගන්න බැරි වුණාම ඒවා පිරිහෙනවා නම් ඒවා පාඩු සිද්ධ වෙනවනම් තව ආයතනයකට දෙනවා. එහෙම දෙනවා. ඔව් එතකොට ඒගොල්ලන් පාලනය කරලා ඒක යම් ආකාරයක අභිවෘද්ධියක් ගන්න. දිනුවක් සලස ගන්න. මේක එහෙම කරන්න පුළුවන්. එහෙනම් මේ පාලනය නවත්තලා දෙන්න ග්‍රහයන්ට පුළුවන්. ඇයි බැන්නේ? ග්‍රහ වලල්ලෙම තියෙන සිකුරු අඟහරු සෙනසුරු බුද හිරු සඳු ඔය සියලුම ග්‍රහයන්ගේ ඒ සියලුම ග්‍රහයන් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවේ වස්තුද්දස්සක කලාපය. එයාලගේ ආශක්ති දක්ෂණ 17. මේ ශරීරේ රූප කලාපවල ක්‍රියාකාරීත්වය ත්‍රිදක්ෂණ 17යි උපරිම. එහෙනම් ඒ ග්‍රහයන්ට පුළුවන් ද මේකේ වෙනසක් ඇති කරගන්න? එහෙනම් ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ වෙනසක් ඇති කරගන්න. දෙවියන් වහන්සේට බැයිද? ඇයි? දෙවියන් වහන්සේටත් තියෙන පිටක්ෂර 17ක් තුළ ඇතිව නැතිවන රූප ධර්මයන් විතරයි. එහෙනම් එයාලා කොහොමද අපට පිට වෙන්නේ? මේකයි දේවාද ප්‍රතිශතක කරන්නේ. මේක දෙවියන්ගේ නිර්මාණයකුත් නෙමෙයි දෙවියන්ට හදන්න පුළුවන් එකකුත් නෙමෙයි. මේක පාලනය කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. අපි දේවවාදය පිළිගත්තොත් මිත්‍යා දෘෂ්ටි. නිර්මාණවාදය පිළිගත්තොත් මිත්‍යා දෘෂ්ටි. ආත්මවාදය පිළිගත්තොත් සාස්වත දෘෂ්ටි. ආත්මයක් නැහැ කිව්ව උච්ඡේද දිට්ඨි. ආත්මයක් තියනවා කියන්නත් බෑ නෑ කියන්න. සාස්වත උච්ඡේද දිට්ඨි. උබ්බේකත කම්ම ඒකත් ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ හේතුන්ගෙන් හටගන්න. දැන් හේතුන්ගෙන් නෙමෙයි හටගන්නේ. දැන් උදේ වැහ තුල ඒ හේතුන් නෙමෙයි හේතු කම්මචිත්ත. නාම ධර්ම දෙකයි. සීත උෂ්ණ ආහාර තියෙනවනේ මේ ප්‍රවෘත්ති පැවැත්. රූප ධර්ම දෙකයි. එන හේතුන්ගෙන් නෙමෙයි. ඒතකොට මේ හේතුන්ගෙන් හටගන්න මේ ධර්මතාවයන්ගේ තියෙන ශනික විනාශයන් නෙමෙයි. ශනෙන් නැති වෙනවා. එන අනිත්‍යයි. දුකයි. ඒතර කිසි කෙනෙකුට කියලා මේක පාලනය කරගන්න තමන්ට පාලනය කරන්න ඉන්නේ. තව කෙනෙකුට කියලා පාලනය කරගන්න ඉන්නේ. ආයතනයකට බාර දීලා හදාගන්න ඉන්නේ. එහෙනම් දෙවියන් වහන්සේට බාර දී. අන්න සම්මාදිට්ඨිය. අන්න සම්මාදිට්ඨිය. එයි වැඩක් නැහැ කොතනකටවත් කියලා. මේක හදාගත්තේ Tamangeema සිතේ හැසිරීමේවත් සිත තුළ ඇති වෙච්ච කර්ම කියන ස්වභාවයෙන් නම් ඒ කර්ම ටික නැවත අපි හැදුවේ නැත්තම් මේ ප්‍රවෘත්ති නවත්ත ගන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මක්ෂේ ඥානය. ඒ සියලු කර්මයන් අලුතෙන් කර්ම හදන්නේ පැරණි කර්ම ඉවර වෙලා යයි මේ බං. අලුතෙන් කර්ම අපි හදන්නේ. ඒ කියන්නේ අලුතෙන් හේතු හදන්නේ. අලුතෙන් හේතු හදන්නේ නැත්නම් අලුතෙන් ඵල ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ ආයිගාව භවයට දාසයක් දිවක් ඇසක් කනක් ශරීරයක් මොනවත් නෑ. ඒ තමයි නිවන. නිවුණ. නිවීම. දැන් පැහැදිලිද? එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සහතිකද නැසිත සහතික වෙන්නේ එකක් කිව්වට සහතික වෙන්නේ තව රාශියක් විභාග කරලා බලන්න එකවරයි සහතික වෙන්නේ අපිට එකකින් දෙකකින් සහතික වෙනවනම් ගැටලුවක් නැහැ එහෙම වෙන්නේ නැහැ කියලා ඇයි අපි ආවේ නිත්‍ය සංඥාව තුළ කල්ප කෝටි ප්‍රකෝටි ගාණක් අපි ආවේ නිත්‍ය සංඥාව තුළ අපි ආවේ සැප සංඥාව තුළ අපි ආවේ ආත්ම සංඥාව කියලා. ඒක එක පාට මනසින් ගිලිහෙන්නේ නැහැ. එහෙනම් මේ අවබෝධය දිනු කරගත් දිනු කරගන්න ක්‍රමක්‍රමයෙන් නිත්‍ය සංඥාවයි ඉන්නවා. ඒකට කියන ප්‍රහාණ සංඥා. නිත්‍ය සංඥාවයි ඉන්නවා. සැපයි කියලා හිතාගෙන හිටපු සංඥා අදත් හිතාගෙන ඉන්නවා සැපයි කියලා මේ කොච්චර කිව්වා. හරි ඇහෙන් හොඳ රූප දැකිනම හොඳයි සපයි කියන තමයි කියන්නේ. ආස්වාදය. කණින් මිහිරි ශබ්දානක ආස්වාදයක් කියලා අර හිතන සපනේ සපයි කියලා හිතනවා. නාසයෙන් හොඳ සුවඳක් ආග්‍රහණය කරනවා ඒ සපයි කියලා හිතනවා. සුවයක් කියලා ආස්වාදය. ආස්වාදයක් නම් සැපයක් නේ. ඈ? දිවෙන් ප්‍රණීත රසයක් විඳිනවනම් ඒක ආස්වාදයක්. ඒක විඳිනවනම් හැබැයි විඳින්න නැත්තම් නෑ. ඒතර සැපයට ප්‍රතිපස්සයි. ඒතර සැපේ හොයන්නේ නැහැ. හැබැයි විඳිනවනම් සැපයක් නැහැ. ආස්වාදයක් නැහැ. කයින් පහසක් ලැබලා ආස්වාදයක් නැහැ. සැපේ සැපයි කියලා ගන්න. නෑ මේ අවබෝධය තුළ අනිත්‍ය දුක අනාත්මයි කියලා ගන්න. ඒන්නේ අවබෝධය තුළ. පැහැදිලි අවබෝධය. ඒ පැහැදිලි අවබෝධයෙන් එකක් දෙකක් පරික්ෂා කරලා අවබෝධය ලබා ගන්න බෑ. රාශියක් පරික්ෂා කරන්න ඕනේ. එතකොට තේරෙනවා ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ. පිටත කෙනාගේ බලන්න. අධ්‍යාත්මය බැලුවා. පිටත කෙනෙක්ගේ. ආ එහෙමත් බලන්න. අතීතයේත් එහෙමද කියලා බලන්න. අනාගතයේත් එහෙමද? නিত্য ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද? සැප ස්වභාවයක්ද දුක්ඛ ස්වභාවයක්ද? ආත්ම ස්වභාවයක්ද අනාත්ම ස්වභාවයක්ද? ඇයි? ඊගා භවයට ගෙනිච්ච විචක්ෂණ දහසක් තුළ ඇති වෙලා නැති වෙනවා. එහෙනම් එතන නිත්‍ය ස්වභාවයක් නෑ එතන තියෙන අනිත්‍ය ස්වභාවය. ඊගාව භවයට ගියා. එහෙනම් ඒක ඊගාව භවයට ගියත් පුංචි පැවැත්මකට එයි. ඇවිල්ලා ජාතියෙන් පෙළයි, ජරාවෙන් පෙළයි, ව්‍යාධියෙන් පෙළයි, මරණයෙන් පෙළයි, ශෝකයෙන්, කනගාටු දුක් දෝමනස්යන්ගෙන් පෙළනවා පීඩාවට පත් කරනවද නැද්ද? ඊගාව භවයට ගෙනිච්චා ආයිත් එහෙනම් අධ්‍යාත්මෙත් එහෙමයි බාහිරත් එහෙමයි, අතීතයේත් එහෙමයි, අනාගතයේත් එහෙමයි, වර්තමානයේත් එහෙමයි. හීන වශයෙන් සකස් වෙලා තියෙන ඒවත් ඒ විදිහම තමයි. ප්‍රණීත වශයෙන් සකස් වෙලා තියෙන ඒවත් තියෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ. දුර තියෙන ඒවත් ඒ ස්වභාවයම තමයි. ළඟ ඉන්න කෙනෙක්ගේ ඒ ස්වභාවයම නෙමෙයිද? එහෙනම් මුළු විශ්වයම අනිත්‍යද? දුකද? අනාත්මද? බාහිර දෙයක් ගන්න. කියනවනේ. ගස් ගල් කඳු පර්වත ඇල්ල දොළ ගංගා ගෙවල් දොරවල් යාන වාහන නිත්‍යද? අනිත්‍යද? අනිත්‍ය. ඒ සියලු රූප කලාප චිත්තක්ෂණ 17ක් තුළ ඉපදෙන්නේ නැහැ. එහෙනම් අනිත්‍යයි. එහෙනම් සැපයට පක්ෂද දුකට පක්ෂද? වනස්පති මහ කැලේ තියෙන වනස්පති මහ ගහත් ගහේ මුල්ලත් දිරලා වැටෙනවා. නැද්ද? ඒ මහ ගහත් කොයි වෙලේ හරි පොළොවට වැටෙනවා. එහෙනම් කොහෙද නිත්‍යද? නානිත්‍යද? හැබැයි හොඳට සිතට ස්ථාවර වෙන්න. සිතට හොඳට සහතික වෙන්න. හොඳට සිතේ අනුගත වෙන්න. එතකොට ලෝකයේ දිහා හොඳට බලන්න පියවියෙන් බලන්න පේන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු නිවැරදි ලක්ෂණ තුන අනිත්‍යයි දුකයි අනාත්මයි. වත්තේ හදලා තියෙන මල් ටික හරි ලස්සනයි. Taman කැමතිව මල් ටික පර වෙන්නේ නැතුව පෙට්ටක්වත් හැලෙන්නේ නැතුව හැම තියනවා නම් කැමතිද නේද? අවස් වෙනකොට මොකද වෙන්නේ? ආත්මද අනාත්මද? ආ? Taman කැමති විදියට තියනවනම් ආත්මයි. වෙන්නේ මොකක්ද? එහෙනම් මේ ලෝකේ ගෙයක් දොරක් ගත්තත් යාන වාහනයක් ගත්තත් ඉඩමක් කඩමක් ගත්තත් මිල මුදල් ගත්තත් රන් රිදී මුතු මැණික් ගත්තත් අඹ දරුවෝ ගත්තත් ඥාති මිත්‍රාදීන් ගත්තත් නিত্য ස්වභාවයක්ද තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්. ඇතිව නැතිවන ස්වභාවයක්ද තියෙන්නේ? බාහිර සියලුම රූප ගත්තත් ඒවා චිත්තක්ෂණ 17ක් තුළ ඉපදෙන්නේ නැහැ. උදය මේ අධ්‍යාත්මයේ උදය මේ බාහිර රූපයේ උදය මේ එහෙනම් නිත්‍යද? හොඳයි මේ වෙනස් වීම බාහිර දේවල් වල වෙනස් වීමත් අපේ සිතට පීඩාවක් ඇති කරන්නේ පීඩාවක් ඇති කරනවා සිත පෙළනවා පීඩාවක් ඇති කරනවා ඒක නිරන්තරයෙන් එතකොට පෙළනවා නම් පීඩාවක් ඇති කරනවා නම් සැපයට පක්ෂද දුකට පක්ෂද දුකටයි පක්ෂ සැපයට විරුද්ධයි මේ පිළීමක් පීඩාවක් නැහැ ගහක් හිටෙවුවා ගහ වැඩිලා තියෙනවා. නැමිලා තියෙනවා ගේ පැත්තේ. හැබැයි ගහට හරිය ආදරේ. දැන් මොකද්ද කරන්නේ? ගේ අයින් කරනවද ගහ අයින් කරනවද? දැන් පෙළනවද නැද්ද? පීඩාවක් නැද්ද? ආ? එහෙම නැත්නම් අල්ලපුවත්ත පැත්තට බර වෙලා තියෙන අල්ලපවත්තේ ගෙදරට මිදුරට වැටෙනවා වහලට වැටෙනවා පොල් ගෙඩි හරි ගහේ තියෙන කෝස් ගෙඩි හරි මොඩෙල් ගෙඩි හරි වැටෙනවා. දැන් සිතට පිළීමක් පීඩාහන්නේ නිරන්තර. හොඳයි. ඒ ගහේ තියෙන පළ හරියනකාර පළ දැරුවේ නැත්තම් සිත පෙළනවද පීඩාවටපත් කරනවා? ඉතින් බලන්නකො භෞතික බාහිර ලෝකයේ තියෙන දේවල් අපිට පිළීමක් පීඩාවක් නැති කරන්නේ ශෝකයක් කනගාටුවක් නැති කරන්නේ. හැබැයි අල්ලගන්න. අපේ සිතේ තන ඇලෙනවා. ඒ ඇලෙන්නේ නොදන්නේ. ආයි හදන්න හදනවා කියන්නේ. ආයෙ හදන්න හැදුවත් ආයෙ තියෙන අර වෙනස් වීම නෙමෙයි. අනිත්‍ය ස්වභාවය නෙමෙයි. දුක්ඛ ස්වභාවය නෙමෙයිද? සමාජ කැමැත්ත හැටියට පවසන්න බැරි ස්වභාවයක්. අනාත්ම ස්වභාවයක්. මේක මනසට හොඳට අනුගත කරගන්න, සහතික කරගන්න. එතකොට අපිට ඊ타මත්ම පැහැදිලි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරි තථාගතයන් වහන්සේ අනිත්‍යයි කියලා නම් ඒක අනිත්‍යම තමයි. තථාගතයන් වහන්සේ යම් තැනක කිව්වා නම් දුකයි කියලා ඒක දුකම තමයි. මේ නේව සංඥා ඥා සංඥායතනේ තියෙන කල්ප 84000ක ආයුෂ තථාගතයන් වහන්සේ අනිත්‍යයි. කල්ප 84000ක් තථාගතයන් වහන්සේ දේශනා අනිත්‍යයි. අනිත්‍ය දුකයි. සමාජ කැමැත්ත හැටියට එතරම් ඉන්න බෑ. අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. ලක්ෂණ තුනක් කියනවාද නේව සංඥා දාසඤ්ඤායත? දැන් දිව්‍ය ලෝක හොඳයි කියලා දිව්‍ය ලෝක යන්න කල්පනා කරනවා. එතන තියෙන්නේ නිත්‍යද? දෙයක්ද? අනිත්‍යද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ විශ්වයේ කිසිම තැනක් මම මොහොතකටවත් වර්ණනා කරන්නේ. මොහොතකටවත්. සිපිල්ලම් ගහන තරම් කාලයකටවත් මම වර්ණනා කරන්නේ. සපයි කියලා වර්ණනා කරන්නේ. එයි ඉපදෙන්නේ. ඉපද බිඳිනවා නම් උදේ වේ. ඒක නුවණින් දැක්කද ඥාන දර්ශනය. උද්‍යව්‍යා ඥාන දර්ශනය. හරි මට දැන් පේනවා උදේ වේ. හට ගන්නව නැති වෙනවා, හට ගන්නව නැති වෙනවා, හට ගන්නව නැති වෙනවා. ඒ තුළ මොකද වෙන්නේ? අපේ සිත ලොකු වෙනසක් වෙනවා. මෙච්චර කාලයක් යම් දෙයකට ඇලිලා තිබුණා නම් ඒ ඇලීම දුර්වල වෙනවා. විශාල වස්තු ප්‍රමාණයකට අපේ සිත ඇලිලා තියෙනවා. මේ සියලු වස්තුන් අපි දකිනවා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්. එතකොට අර ඇලීමේ සිතට මොකද වෙන්නේ? තවදුරටත් ඇලෙයිද? ආ එහෙනම් අයින් කරන්න සමුදාය සත්‍යය. තේරුම් ගත්ත අවබෝධ කරගත්ත මේ සියල්ල දුක්ඛාරය සත්‍යයට අයිති මේවා දුකයි එහෙනම් අපේ සිතේ තනට ආයෙලි නෑ ඇලෙනවා නම් ඇලෙන්න තියෙන්නේ මොකද බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මොකක්ද? ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මොකක්? දුක. එහෙනම් ඇලෙන්නේ අන්න අවබෝධය තුළ බුදුරජාන් වහන්සේ දේශනා කරන ඇලීමයි කරන්නේ. අවබෝධය තුළ තමයි ඇලීමෙන් ඈත් වෙන්නේ. ඒ නැති තාක්කල් කොච්චර කිව්වත් මේ තණ්හාව තමයි මේ පුනර්භවයට හේතු. තෘෂ්ණාවම තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන් මොන විදිහට කිව්වත් ඇලිමයින් කරන්නේ වෙන්නේ නැහැ. අයින් වෙන්නේ නැහැ. හැබැයි අවබෝධය තුළ අවබෝධය තුළ මනස අයින් වෙනවා. ඇලීමෙන් මනස අයින් වෙනවා. කරගන්නත් ඕනේ ඒකයි. ඇයි? ඇලෙන්නේ මනසින්. ශරීරයෙන් නෙමෙයි භෞතික වස්තුන් වලට ඇලෙන්නේ ශරීරයෙන්ද මනසින්ද? මනසින් ඇලෙන්නේ. මනසින් අල්ලගෙන ඉන්නේ. තණ්හා උපාදාන වලට යන්නේ මනසින්. එහෙනම් අන්න සමක්‍රමෙන් දුර්වල වෙනවා. ඒ දුර්වල වෙන්නේ මොකද්ද? සම්දාර සත්‍යය. හේතුව. ඇයි? ඒ හේතුව නිසා තමයි සියලු දුක් ඇති. තණ්හාව නැමැති හේතුව. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරිද? සත්‍ය හතරයි ලෝකේ. චතුරාර්ය සත්‍යය. තථාගතයන් වහන්සේ දේශනා කරන ඔය ඇලීමේ ස්වභාවයන් 108 ආකාරයක් තියෙනවා. ඒ 108 ආකාරයෙන්ම ඇලීම නැවතුවද මහණෙනි එදාට සැනසෙලි. එදාට සැනසීම. එදාට විමුක්තිය. එදාට නිවන. එයා සියල්ලෙන් මිදුණා. එහෙනම් නිර්වාණ අවබෝධය සඳහා තෘෂ්ණාව සාමුලින් අයින් කළ යුතුද? අයින් කළ යුතුයි. ඒ නිරෝධාරි සත්‍යය. මාර්ග සත්‍ය මාර්ගයක් දේශනා කරලා තියෙනවා. ආර්ය ශ්‍රාන්තික මාර්ගය. දැන් හරිද? එහෙනම් මේ දෙකක් විතරක් පරික්ෂා කළා හරියන්නේ. තව තියෙනවා දොරවල් හයක් ගන්න, අරමුණු හයක් ගන්න. ඒ පිළිබඳව ඉදිරියේදී කියනවා විඥාන හයක්, ස්පර්ශ හයක්, වේදනා හයක්, සංඥා හයක්, සංචේතනා හයක්, විතර්ක හයක්, ਵਿਚාර හයක්, තණ්හා හයක්, ස්කන්ධ පහක්, ආයතන 12 ධාතු 18ක් කුණප කොටස් 32ක් එකක් එකක් එකක් එකක් නෑර පරික්ෂා කරනවා. සෑම එකක්ම පරික්ෂා කරන්නේ. සෑම එකම බලන්න නිත්‍යයි, සැපයි, ආත්ම ස්වභාවයක්ද, නිත්‍ය සැප ආත්ම ස්වභාවයක්ද, අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක්ද තියෙන්නේ කියලා පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න. ගැටලුව විසඳගන්න. තහවුරු කරගන්න. අනිත් සත්‍ය මොකද්ද? අනිත්‍යයි දුකයි එහෙනම් අපි අයයි දුකයි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්නත් බැයි නම් අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් මේක නිරන්තරයෙන්ම දුකකට නම් පක්ෂ දුකක්ම නම් ඇති කරන්නේ ඒ පෙළනවා පීඩාවටපත් කරනවා ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකේ ඉතින් මං ඇයි ආයෙවට කැමති අනසිතයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පහනට තෙල් දැහැලා තියෙන පිරෙන්න. අලුත් පිරේකුත් එක්ක. මොකද වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ෂේ වෙනවද නේ? ඒ විදිහටම තණ්හා වයින් කරන්නේ. ආයෙ තෙල් දාන්න එපා. ආයෙ යලෙන්න එපා. අවබෝධය තුළ ආයෙ යලෙන්නේ. පහන් පිරේයත් ඉවරයි, තෙලුත් ඉවරයි. මොකද වෙන්නේ? නෝ. මානස නිවේ. අවබෝධය තුළ නිවෙනවා. තෘෂ්ණාව මොහොතින් මොහොත මොහොතින් මොහොත සෑම දෙයක්ම මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ක්‍රමක්‍රමයෙන් ප්‍රශ්නාව දුර්වල වෙනවා. දුර්වල වෙලා දුර්වල වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිලාර පහනේ තෙල් ඉවරයි තිරයත් ඉවරයි ඒ ක්‍රමයටම තෘෂ්ණාව සාමයෙන් අවසන්. එදාට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ අර සුද්දාෂ්ටක කලාප ක්‍රියාවකුත් නැහැ නාම ධර්මයන්ගේ ක්‍රියාවකුත් නැහැ. ඔය ක්‍රියාවක් කියන තැන තමයි දුක තියෙන්නේ. ක්‍රියාවක් කියන්නේ සුජ්ජලයකුත් නැහැ, සත්‍යයකුත් නැහැ, ජීවයකුත් නැහැ, කෙනෙකුත් නැහැ, විඳින්නෙකුත් නැහැ, විඳවන්නෙකුත් නැහැ, කරන්නෙකුත් නැහැ, කරවන්නෙකුත් නැහැ. හැබැයි ක්‍රියාවක් තියෙනවා. නොදන්න කම නිසා, නොතේරෙන නිසා, නොවැටහෙන නිසා ඔය ක්‍රියාවට ඇලෙනවා මනස. අන්න අනිත්‍ය වශයෙන් දැක්කා, දුක්ඛ වශයෙන් දැක්කා, අනාත්ම වශයෙන් දැක්කා. ඒක ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ඈතට යනවා. ඒ යන්නේ ඇලීමෙන් ඈතට යනවා. සංනා උපාදාන වලින් ඈත් වෙනවා. ඒ නැති තාක්කල් සංනා උපදා උපාදාන. ඇලෙනවා තදින් ගන්න. ඇලෙනවද තදින් ගන්න. නැද්ද? ඇලෙන තැන තදින් ගන්නවද නැද්ද? මගේ දුව. කාගේ දුව? සුද්දාස්තක කලාපය හා සිතුවිලි. දුවද? නිත්‍ය ස්ථර සදාකාලිකද? අනිත්‍ය අස්තිරයි తాවකාලිකයි. ඒතර මගේත් නැහැ. මම කියලා කෙනෙකුත් නැත්තම් මගේ කියලා දෙයක් වෙන්නේ. මට අයිති කියන්නේ කොහොමද? මම කියලා කෙනෙකුත් නැත්තම්. අපිව රවට්ටලා නේද තියෙන්නේ. ඔය මෝහයෙන් මුදවන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ ධර්මය දැන් ඊටාම විවෘතයි පැහැදිලි නිර්වෘල්ව තියෙනවා. අවශ්‍ය කරන්නේ. මේ මානසික ක්‍රියාකාරීත්වය. නිවැරදි පැත්තට මග නොමග මග මග ඥාන දර්ශන විසුද්ධිය. නොමග යන්නේ නැතුව නිවැරදි මග යන්නේ. ඒ සඳහායි බණ කිව්වේ ධර්ම දේශනාව අවසන් කරනවා පැයක කාලයක්. දැනුණේවත් නැහැ කියන්නේ. ඒ වගේ ධර්මෙ මෙනෙහි කරන්න. කාලය ගත වෙනවා තේරෙන්නේ. ධර්මයට සිත කියලා බලන්න. කාලය යනවා තේරෙන්නේ. ධර්මය අවබෝධ වෙනවා. ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් වේවා කියලා. ඉදම් මේ ඥාතිනම් හෝසු කියන ගාථාවක් නැහැ. අපට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤං තං අනුමෝදි චිරන් රක්කන්තු මං පරන්ති Thank you.